වෙලාව නම් ගොඩක් ගත වෙලා තියෙන්නේ. අරුණ මහත්මයාට තව මොනව හරි අහන්න තියද? එහෙමයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ ඇත්ත වශයෙන්ම අපේ ආනන්ද මාහිම්කන්ද මහත්මයාගේ ප්‍රශ්නයට උත්තර දෙනකොට අවසාන වශයෙන් ඒ ටික පැහැදිලි කරා. නමුත් මේක මේ අපේ සාකච්ඡාවත් අවසාන වෙන අවස්ථාවේ මේක මතු කරන්න තියෙන එක වැදගත් කියලා මට හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් පුද්ගලිකව ස්වාමීන් වහන්සේ මට එක අවස්ථාවක කියලා තියෙනවා දැන් ස්වාමින් වහන්සේ කෙනෙක්ව ශාසනයෙන් නිරපන්න හැකියාව තියෙන ඒ මේවා හදන්න ස්වාමීන් වහන්සේලා ගොඩක් උත්සාහ ගත්තා නමුත් ඒක හරියන්නේ නැහැ කියලා. එතකොට එහෙම தත්වයක් තියෙනවා කියලා අපි දැන් දන්නවා. දැන් මෙතෙන්දී වෙන දෙයක් තමයි අපි නුගුණම හොයනකොට ඒ වගේම දැන් මේ වගේ සාකච්ඡාවකදී ඇරෙන්නට අපි දැන් මේ හාමුදුරුවරුන්ගේ හාමුදුරුවරු වැරදි වෙන්න පුළුවන් කට්ටිය ඇති. නමුත් අපි ඒක තුලිනිත් අපි ගොඩනගන්නේ ගැටීම නම් එතකොට ඒ සමාජය තුල තියෙන්නේ දැන් ඔය දැන් දේශපාලන පක්ෂ දෙපැත්තකට බෙදිලා අපේ සමාජයේ හරියට ගැටෙන දේවල් ඒ தත්වෙන් ආයෙත් අපි තියන්නේ ඒ தත්වයට නම් ඒක ඒක හොඳ දෙයක් නෙවෙයි මොකද මට හිතෙන හැටියට අපිට පුළුවන් දැන් අපිට මේක වෙනස් කරන්න යම්කිසි ප්‍රමාණයකට වඩා බෑ ඒක ස්වාමින්වහන්සේම අපිට පැහැදිලි කරා ඒතර අපි දැනගන්න ඕනේ දහම කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඒ දහම් මඟ තුල යාමට අපි උත්සුක වීම. ඒ කියන්නේ අපි පුද්ගලිකව. ඒක ගොඩක් වැදගත් නේද දැන් පැවිද්දාට අපි කියවනේ භූමිකාවේ කාර්යයන් දෙකක් තියෙනවා කියලා තමන්ගේ විමුක්තිය සඳහා ක්‍රියාත්මක වීම සඳහා අනිත් කෙනා විමුක්ති මඟට යොමු කිරීම. ගිහියටත් ওই වැඩ දෙකම තියෙනවා. ගිහියත් තමන් කෙලස් නසන්න ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම අන් අයට නිවන් දකින්න මේ ශාසනය රකින්න ඕන. මොකද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසකගෙම මේ කාර්යභාරය. එතකොට ගිහියාට කියලා ඒක අපේ හිත හදාගෙන අපි ඉන්න ඕන. ඕවට ඇඟිලි ගහන්න ගියාම අපි නිකන් පව සිද්ධ කරගන්නවා කියලා විතරක් හිතන්න බෑ අපිට. හැබැයි ඔබතුමා කිව්ව කාරණේ වගේ හැමතිස්සෙම ද්වේෂ සහගතව හිතනකොට ඒකම පතුරවනකොට අපි වෙන පැත්තකට යනවා. ඒකයි මම කිව්වේ භික්ෂුන් වහන්සේ නමකගේ අඩුපාඩුවක් අපිට දැනෙනවා නම් ඉස්සරලා හොයන්න ඕන මේක මගේ මනසේ වංචක ධර්මයක් නිසා මට දැනෙන දෙයක්ද ඇත්තටම මේ හාමුදුරුවෝ එහෙම දුර්වලකමක් තියෙන කෙනෙක්ද එහෙම නැති වුණොත් අපි අර ලෝසක තිස්ස හාමුදුරන්ට වෙච්ච වැඩේ තමයි අපිට වෙන්නේ නිකන් පටලවාගෙන අනවශ්‍ය අකුසල් කරගෙන ඒකෙන් අපි වළකින්න ඕන පළවෙනි පියවර දෙවෙනි පියවර තමයි ඊට පස්සේ ඇත්තටම උන්වහන්සේ ළඟ වැරද්ද තියෙනවද වැරද්ද තියෙනවා කියලා දැනගත්තට පස්සේ Facebook වල දාන එකයි, පත්තර වල දාන එකයි, කැලෑ පත්තර ගහන එකයි කියලා උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ සාසනයේ වනසන්න තමනුත් තවත් දායකත්වයක් දරන එක නෙමෙයි කල යුත්තේ. ඒ පුද්ගලිකව උන්වහන්සේගේ වරදින් මුදවා ගන්න ක්‍රියා කරන්නට වෑයම් කරනවා. ඒකට තමන් තනියෙන් හරි දන්නා කෙනෙක් අය හරි. එහෙමත් බැරි වෙනකොට තමයි ඒතනත්තගෙන් සාසනයට වෙන විනාශය වළක්වන්න අපි යම් ක්‍රියාමාර්ගයක් ගන්නට උත්සාහ කළ යුත්තේ. එහෙමත් බැරි වෙන අවස්ථා තියෙනවා. ඒවා තමයි අපේ ඔය පුද්ගලිකව ඔබතුමාටත් මම කිව්වේ දැනුත් අපි මේ කතා කළේ සමහර ඒවා අපිට තනියෙන් කරන්න බෑ රාජ්‍ය අනුග්‍රහය නැතුව. ඉතින් ඒ බඳු තැන්වලදී රාජ්‍ය අනුග්‍රහය ගන්න හැදුවාමත් ඒක බැරි නම් ඒ වගේ තැන්වලදී අපි හිත නරක කරගන්න නැතුව, ද්වේෂ සහගත වෙන්නේ නැතුව අපි නිස්සබ්ද වෙන්නට ඕන. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අරහාමුදුරු කරන ඕන වැරද්දක් ඔහෙ කරගත්තු දෙයින් අපි නිහඬ වෙලා අපි ධර්ම මාර්ගය යනවා, අපි හිත හදා ගන්නවා කියන ආකල්පයට එන එක නෙමෙයි. අපට අතන සකසන්න බැරි නිසා දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාව දෙවෙනි වතාව තුන්වෙනි වතාවම උත්සාහ කළා විඩෝඩබ කුමාරයා ගිහිල්ලා ශාක්‍ය ජනපදයේ ඝාතනය කරන එක වළක්වන්න. හැබැයි හතරවෙනි අවස්ථාවේ උන්වහන්සේ නිශ්ශබ්ද වුණා. ඒ නිශ්ශබ්දනේ ඔන්නෝයි මරාගත්තු දෙන් කියලා නෙමෙයි. දැන් මේක මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන් සීමාවෙන් ඔබට ගිහිල්ලා. ඉතින් එතනදී උපේක්ෂා සහගත වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට වෙලා තියෙන්නේ අපි උපේක්ෂා සහගත වෙන්න ඕන කොතනද ක්‍රියාත්මක වෙන්න ඕන කොතනද ක්‍රියාත්මක විය හැකි ප්‍රමාණය මොකද්ද අපි ඇත්තට මේ අපේ වංචක ධර්මයකට රැවටිලාද අපි මේ දඟලන්නේ ඇත්තටම අනිත් කෙනාගේ වරද දැකලා ඒකෙන් මුදවන්නද මේවා ගැන අපි ගොඩක් දෙනෙකුට නිනවුනේ ඉතින් පළවෙනි කාරණය තමයි Taman ගැන ප්‍රත්‍යවේක්ෂණය එහෙමයි. දැන් ඔතන හරියටම මං ගිහියෙක් හැටියට දකිනවා අපේ පවුල් වල යාළුවෝ එක්ක සාකච්ඡාවල් කතාවල් වෙද්දී ආ මේ හාමුදුරුවෝ මෙහෙමයි කියලා ඇත්තට මෙහෙම වෙන්නත් පුළුවන්. මේ මෙතන ඉන්න වැඩ කරන කෙනෙක් මෙයා මෙහෙම මෙහෙම වැඩ කරනවා කියලා ප්‍රසිද්ධ හාමුදුරුවෝ ගැන. ඉතින් ඊට පස්සේ ඕක විතරයි. ඒ කියන්නේ එතනින් එහාට දැන් ස්වාමින්වහන්සේ කියපු පාරේ යන්නේ නැහැ. අර අර කට්ටිය කතා වෙවි කතා වෙවි ද්වේෂය ඇති කරගෙන අන්තිමට භික්ෂුන් වහන්සේලා. ඔව් ඒක අපිට කොහොමවත් ඉතින් අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒක ඉතින් ප්‍රකටයිනේ අපිට ඒ ක්‍රමය හරි නැහැ කියන එක. එහෙමයි. දැන් අපි මුලින්ම අපි අපි ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන අපි මානසික වශයෙන් අපි කොතන ඉඳගෙනද මේ ප්‍රශ්න දිහා බලන්නේ කියලා අපි අපි නිදොස් කරගෙන අපි සැහැල්ලු වෙලා අපේ මනස විවෘතව අකුසලයෙන් මුදවගෙන ඊට පස්සේ තමයි අපට අනිත් අය මුදව ගන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන තමන් මඩේ ගිලිලා ඉඳගෙන අනිත් කෙනා ගොඩ දාන්න බෑනේ. තමන් ආවොත් තමයි අනිත් කෙනා ගොඩ ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කියන්නේ අපි rahat වෙලා ඉන්න ඕන කියන එක නෙමෙයි. අපි අඩුම තරමින් අනිත් කෙනාගේ වරද පෙන්වන්නත් නම් අනිත් කෙනාගේ වරද දැකලා කුලප්පු නොවන මට්ටමටවත් මට මාව පාලනය කරගන්න පුළුවන් නම් විතරයි මම අනිත් කෙනාගේ වරද පෙන්නලා දීලා වරද හදන්න සුදුස්සෙක් වෙන්නේ. අනිත් කෙනාගේ වරද දැක්ක ගමන් මට මාව පාලනයක් නැතුව මගේ ඇතුළ කුලප්පු වෙනවා නම් මට මගේ වචන, මගේ සිතුවිලි, මගේ හැසිරීම් විකාර රූපී වෙනවා නම් මම උම්මත්තක වෙනවා මිසක් අනිත් අයගේ වැරදි හදන්නට සුදුස්සෙක් නෙමෙයි. ඒ වගේම මං කෙලස් රැස් කරගන්න එකයි ඒ වෙලේ කරන්නේ ද්වේෂ සංගතව. එහෙමයි ස්වාමීන් වහන්සේ ඊ타මත්ම වැදගත් පැහැදිලි කිරීමක් නවතිනවා තෙරුවන් සරණයි.